අභිසිද්ධං ඒවං මේ සුතං ඒකං සමයං භග සේනාය මාතියාච නාග සේනාය චතුන් දිසං රක්ඛං තපෙත්වා චතුන් දිසං ගුම්බං තපෙත්වා චතුන් දිසං ඕවරණං තපෙත්වා

නියං කතං සාරාණියං වේති සාරෙත්වා ඒකමන්තං නිසීතිං සෝ අප්පේ කච්චේන භගවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසීතිං සෝ අප්පේ කච්චේනා බුත්තං සාවෙත්වා ඒකමන්තං නිසීතින්සු අබ්බේ කච්චේ තුන්නි භූ භක්තේ උලාරයක් භගවතු අප්පසන්නා සම්පි භක්තේ උලාරයක් භගවතු පසන්නා සම්පි භක්තේ මඤ්ඤිමායා නිබන්තේ මජ්ජිමායක්ඛා භගවතු පසන්නා සන්ති බන්තේ නිකායක්ඛා භගවතු අපසන්නා සන්ති බන්තේ නිකාය යේන කෝපන භන්තේ යක්ඛා අප්පසන්නායේව භගවතු තං චිත්ත හේතු භගවයි භන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේශේ අදින්නාදානමේරමණියා ධම්මං දේශේති කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේශේති මුසාවාදා වේරමණියා අපපිමිරතායේව පානාති පාතා අපපිමිරතා අදින්නාදානා අපපිමිරතා කා සුමිච්ඡාචාරා අපනිරතං සාවාදා අපනිරතා සුරාමේලය මඤ්ඤපමාදත්තානා තේසං කම්මෝති යප්පියං අමනා සත්‍ති භක්තේ භගවතු සාවකා අරඤ්ඤේ වනපත්තානි පත්තානි සේනාසනානි පටිසේවන්ති අපසද්ධානි අත්නිංගෝ සාමි විජනවාතාමි මනසරාසය කාමි පටිසල්ලාන සාගුප්පානි සත්ත සත්තිලාරයක්කාමිවාසිනෝ යේමස්මින් භගවතෝ පාවචනේ අප්පසන්නාතේ සංපසාදාය උංගන්නාත බන්තේ භගවාතානාතියන් රක්කම් බික්ඛූනං බික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්ඛාය අවිංසාය පාසවිහාරායාති අභිවාසේති භගවාතුනි භාවේන අතකෝ මෙස්සවනෝ මහා බුද්ධතු අභිවාදනං විදිත්වා කායං වේලායන් ඉමං ආචාරියං රක්ඛං අබාසී විපස්සිස නමන්තු චක්කුමන්තස්ස සිරිමකෝ චිතේසතිනා

මගේ රසංස නමතු සක්‍ය කුන්දස්ස සිරිමත් හිතං දේව මනුසානං යං නමස්සන්ති ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං මාන්තං විතසාරදං යතෝ නුංගච්ඡති සූරියෝ සසුංගච්ඡමානස්ස සංවරීති නිරුඤ්ඤති යසතුංගතේ සූරියේ දිවසෝපි පෞච්ඡේ සුදකෝ එවං අංකප්පජානන්ති සමුන්දෝ සරිතෝ දකෝ ිතෝ සාපුරිමා දිසායි කිනං ආචික්කති ජානෝ යම් නිසං අභිපාලේ මහරජාය සසිසෝ ගන්ධම්බානං ආදිපති දසරත්ෝ ඉතිනාමසෝ සමතිනච්චලීතේ ගන්ධම්මේ පුරක්ඛතෝ පුත්තා පිතස්ස බා අසීතින් දස ඒකෝප ඉන්දනාමාම්බනා තේචාපි බුන්දං දිස්වාන බුන්දං ආවිච්ච බන්දුනං දුරතෝ නමෝ තේ කුරිසා ජඤ්ඤ නමෝ තේ කුරිසුත්තම කුසලේන සමික්ඛති අමනුස්සාපිතං වන්දති සුතං නේතං අබින්නසෝ තස්නා එවං වදේම ජිනං වන්දක ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාතරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන පේතා පෞච්ඡන්ති කිසුනා පෙත්ති මං සීකා පානාති පාතිනෝ ලුද්ධා චෝරානේකති කාජනා ඊතෝ සාදක්ඛිනා දේශා ඉතිනං ආචික්කති ජානෝ යන්නේ සං අභිපානේති මාරා උම්බන්ධානං ආදිපි විරුල්ලෝ ඉතිනාමසෝ සමතිනච්චදීතේ කුම්බන්දේ පුරක්ඛතෝ උත්තාපිතස්ස බාෝ ඒකනාමාති මේ සුතා අසීතින් දස ඒකෝච ඉන්දනාමාම්බලා තේජාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝ නමස්සන්ති මාන්තං නමතේ කුරිසාජඤ්ඤ නමතේ කුරිසුත්තම කුසලේන සමික්ඛති යමනසාපිතං වන්දන්ති සුතං හේතං අබින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාමේ ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාමේ ගෝතමං යත්ත චංගච්ඡති සූර්යෝ ආදිත්‍යෝ මණ්ඩලී යසතුං ගච්ඡමානං සදිවසෝපි නිරුඤ්ජති යසතුං ගතේ සූරියේ සංහරිති පවච්චති සාදෝති තත් ගම්බීරෝ සමුන්ද සරිතෝ ජානන්ති සමුන්දසරීපදකෝ ඊතෝ සාපච්චිනා දිසායි තිනං ආචික්කති ජානෝ යන්නේ සම්මදිපාලේති ඣට මොේ සමතිනච්ච ගීතේ නාගෙහි අසීතින් දත ඒකෝච ඉන්දනාමාම්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරේ නමෝතේ පුරිසා ජන්නේ නමෝතේ පුරිසුත්තම කුසලේන සංකසී යමනුත්ථපිතං වන්දන්ති සුතං මේතං අබින්නසෝ සම්මා ඒවං වදේම සේතිලං වන්දත ගෝතනං දිනං වන්දාම ගෝතනං විඤ්ඤාචරණ සංකන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති යේන උත්තර කුරු රාමා සුදස්සනෝ මනසාකප්පජායන්ති යමනාපරිංගා නතේදීජං පවපන්ති නපිනියන්ති නංගනා අකට්ඨපාති මංසානින් පරිබුඤ්ජන්ති මා නිසා අපනං අකුසං සුන්දං සුගතං තන්දුලම් පලං තුන්ලි කීරේ පතිස්වාන තතෝ ගුණ්ජන්ති ගෝජනං ගාමින් එක කුරං කත්වා පිරිසෝ විසං පසුම් ඒක කුරං කତ୍වා අනුයන්ති විසෝ විසං ඉතිවානං කତ୍වා අනුයන්ති විසෝ විසං පුරිසවානං කତ୍වා අනුයන්ති විසෝ විසං කුමාරි වාලං කତ୍වා අනුයන්ති දිසෝ දිසං කුමාර වාලං කତ୍වා අනුයන්ති දිසෝ දිසං තේයානි අබිරුහිत्वा සම්බාදිසානුකරියන්ති පචාරාතස්ස රාජිනා අත්තියානං අස්සයානං නිබ්බඥානං උපට්ඨිතං පාසාදාති විකාචේව මහරජස්ස යතසිනෝ තස්සච නගරාමෝ අත්තමිච්ඡේ සුමාපිතා ආතනත කුසිනාත පරකුසිනාත නාත පුරියා පරකුසිත නාත උත්තරේන කපිවන්තෝ ජනගමපරේ නව නවතියෝ අම්බර අම්බර වෙතියෝ ආලක මන්දානාම රාජදානි කුවේරස කෝපන මානිත මහරජස් රිසානා වස්සායතෝ පතායන් සදාපි තත් භගලවති නාන යක්ඛ යක්ඛා පෛරුපාසන්ති තත් නිච්ච පලාරුක්ඛානානා විජගනායුතා මයුර කොන්තා විරුදා කෝකිලානි වංගුනි ජී සම්දෙත්ත අතෝත්තව චින්තකා කුක්කුන්තකා කුලීරකා වමේ කොක්කර සාතකා සුකසානික සම්දෙත්ත දණ්ඩමානව කානිච සෝභති සම්බකාලං සාකුවේරණී නිසාදා ඊතෝත උත්තරාදිසායි තිනං ආචික්කති ඥානෝ යක්ඛි සංඝාභිපාලේති මහරජා යතසිසෝ යකානං සති කුමේරෝයති නාමසෝ සමති නච්චරිතේ යක්ඛේ පුරක්ඛතෝ පුත්තාපිතස්ස භාවෝ ඒකනාමාති මේ සුතං අසීතින් දස ඒකෝචේ බුද්ධං දේශවාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝ නමස්සන්ති මාං කම්මිත සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසාජඤ්ඤ කුසලේන සමික්ඛති යමනුත්ථපිතං වන්දන්ති සුතං නේතං අබින්නතෝ තස්මේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං නිඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාමි ගෝතමන්ති අයං කෝ සමාරිස ආකානාතියාරක්ඛා බික්ඛුනං බික්ඛුනීනං උපාසකානං උපාසිකානං බුද්ධියාරා යස කසති මාරිස බික්කුසවා බික්කුනියාවා උපාසකස්සවා උපාසිකායවා අයං ආකානාතිය රක්ඛා සුග්ගයිතා බහිස්සති සමත්තා පරියාකුතා සංචේයම යක්ඛෝ වායක්ඛිනී වායක්ඛපෝතකෝ වායක්ඛපෝතිකාවා යක්ඛනාමත්තෝ වායක්ඛපාරිසඤ්ඤෝ වායක්ඛපචාරෝ වා ගන්ධම්මෝ වා ගන්ධම්මී වා ගන්ධම්බ කෝතකෝ වා පටිකාවා ගන්ධම්බ මාමත්වා ගන්ධම්බ පාරිසඤ්ඤෝවා ගන්ධම්බ පචාරෝවා කුම්බන්නෝවා කුම්බන්නීවා කුම්බන්න පෝතකෝවා කුම්බන්න පෝතිකා කුම්බණ්ඩ මහාමස්සෝවා කුම්බණ්ඩ පාරිසංයෝවා කුම්බණ්ඩ පචාරෝවා නාගෝවා නාගිනීවා නාගකෝතකෝවා නාගකෝතිකාවා නාගමාමත්තෝවා නාගපාරිසංයෝවා නාගපචාරෝවා භගවත ජිතෝ ගච්ඡත්තං වාං ගච්ඡේය ිතං වා උපතින්දේය නිසින්නම් වා උපනිසීදේය නිපන්නං වා උපනිපඤ්ඤේය නමේ සෝමාරිත අමනසෝ ලබේය වා නිගමේසු වා සක්කාරං වා ගරුකාරං වා නෙමේසෝ මාරිත අමනසෝ ලබෙය්‍ය ආලක මණ්ඩාය රාජධානියා වත්තුන් වා වාසං වා නෙමේසෝ මාන ව්‍යාපාරං සමිතින් ගන්තු අපේසුනං මාවිසයමනසා අනවයන්තිනං පරෙය්‍යුම් අවිවයිහං අපේසුනං මාවිසයමනසා අත්තායිති පරිතුන්නාහි පරිභාසාහි පරිභාසෙයියුම් අපේසුනං මාවිතයමනසා පිත්තං පිපත්තං සීසේනික්කුඤ්ජෙයියුම් අපේසුනං මාවිතයමනසා සත්තදා විසනුද්ධං පාලෙය්‍යුන් චන්ති මානික අමනසා චන්දාරුන්දාරබසා තේනේව මහරජානං ආදියන්ති නේ මහරජානං පුරිසකානං ආ තුරිසකානං තුරිසකානං ආදියන්ති තේකෝ තේලානිස අමනසා මහරජානං අවදුද්දානාම උච්ඡන්ති චයතාපි මානිස රාඤ්ඤෝ මාගදස්ස විනිතේචෝ දස්සයාදියන්ති නරඤ්ඤෝ නාග දස්ස කුරිසකානං ආදියන්ති නරඤ්ඤෝ නාග දස්ස කුරිසකානං කුරිසකානං ආදියන්ති තේකෝ තේ මානිස මහචෝරා සංයෝ මාර්ග දස්ස අවරුද්ධානා උච්චන්ති එවමෙව කොමානිස සම්පි යමනසා චන්දරුන්දරමසා තේනේව මහරජානං ආදියන්ති නමාරජානං පුරිසකානං ආදියන්ති නමාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති තේකෝතේ මාරිස අමනුසා නාරාජානං අවරුන්දානාම උච්චන්ති යෝයිකෝති මාරිස අමනුසෝ යක්ඛෝ යක්ඛ සෝතකෝ ආයක්ඛ සෝතිකාවා යක්ඛ මාමත්තෝ වායක්ඛ පානිසඤ්ඤෝ වායක්ඛ පචාරෝ වා ගන්ධම්මෝ වා ගන්ධම්මීවා ගන්ධම්බ පොතකෝ වා ගන්ධම්බ පොතිකාවා ගන්ධම්ම මාමත්තෝ වා ගන්ධම්ම පාරිසඤ්ඤෝ වා ගන්ධම්ම පචාරෝ වා කුම්බන්දෝ වා කුම්බන්නී වා කුම්බන්ද පෝතකෝ වා කුම්බන්ද පෝතිකා කුම්බන්ද මාමත්වා කුම්බන්ද පාරිසංයෝවා කුම්බන්ද පචාරෝවා නාගෝවා නාගිනීවා නාග පොතකෝවා නාග පොතිකාවා නාග මාමත්වා නාග පාරිසංයෝවා නාග පචාරෝවා පදුත්ත සින්තෝ භික්ඛුං වා භික්ඛුනින් වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡේය පිටං වා උපතින්තේය නිසින්නම් වා උපනිසීදේය නිපන්නං වා උපනිපඤ්ඤේය ඉමේ සංයක්ඛා ධම්මහා යක්ඛානං සේනාපතිනං මහා සේනාපතිනං උජ්ජාපේ ධම්මං වික්ඛන්ති ධම්මං ඉරවි ධම්මං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආහිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නංජති කතමේ සංයක්ඛානං මහා යක්ඛා සේනාපතිනම් මාසේනාපතිනම් ඉන්දෝසෝම වරුණෝ චේ භාරද්වායෝ පජාපති චන්දන කාමසෙන්තෝ චේ කින්නු ගන්නුනි ගන්නුචේ පනා චිත්තසේනච ගන්ධම්මෝ නලෝ රාජාජමේසබෝ සාතාගිරෝ හේමවතෝ පුන්නකෝ පරතියුල සීවකෝ මුචලින්දෝ ච වෙසාමිත්තෝ

යක්ඛානං මහායක්ඛානං සේනාපතිනම් මහාසේනාපතිනම් උජ්ජාපේතබ්බං එක්කන්නිතබ්බං විරණීතබ්බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නනංචති අයං කෝ සමානිස ආතනාතියාරක්ඛා භික්ඛුනං භික්ඛුනීනා උපාසකානං උපාසිකානං දුත්තිආරක්ඛාය අනිංසාය පාසවිහාරායාති අන්දච දානිමයං මාරිස ගච්ඡාම බහුකිච්ඡාමයං බහුකරණී යස්ස දාන තුන්නේ මහරජාන කාලං මඤ්ඤේතාති අතකෝ චත්තාරෝ මහරජා උත්තායසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවං චර දායින්සු තේකෝ අපේ කච්චේ භගවන්තං අනිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්ථේවන්තර දායින්සු අපේ කච්චේ භගවතා සම්ධින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරණීයං වීති කාරෙත්වා තත්තේවන්තරදායින්සු අපේ කච්චේන භගවතේ නංජලින් පනාමිත්වා තත්තේවන්තරදායින්සු අපේ කච්චේන ගෝතම් සාවිත්වා තත්තේවන්තරදායින් අපේ කච්චේ තුනි භූතා තත්ථේ